මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි පසුගිය සතිවල මරණ සංඥා සහ අසුභ සංඥා ගැන කතා කළා ඒතකොට දැන් අද ආහාරي ප්‍රතිකූල සංඥා ඒ සූත්‍ර අනුකූල වෙනකොට නිරෝධ වාක්‍ය අපිට ඒකයි කතා කරන්න තියෙන්නේ ඒ ගැන කතා කරනකොට අපි කබලින්කාර ආහාරය තමයි ගන්න හිතාගෙන හිටියේ. අසුභී සතිවලත් ඒක පිටිපුර කතා කළ නිසා මා හිතුවා සබ්බ ලෝකේ අනිරත සංඥා කියන ඒ සූත්‍රේ නිරෝධ වර්ගයේ හතරවෙනි සූත්‍රය ඒක ගැන ටිකක් හිතලා බලමු කියලා. එතකොට ශබ්ද ලෝකේ අනිරත සංඥා දැයි සූත්‍රානුකූලව කියනවා. ගත්තොත් එහෙම සබ්ද ලෝකයේ අනබිරත සංඥා භිකවේ භාවිතා බහුලී කතා මහපලා හෝති මහානිසංස අපි ඉගෙන ඉගෙන ගත්තා මේ අර මරණ සංඥා වගේ මේ සබ්ද ලෝකයේ අනබිරත සංඥා දැන් අපිට මතක් වෙන්න ඕනද දැන් අපි කවුරුත් කල්යාණ මිතු මේ ගැන දන්නව වැඩිපුර කියන්න ඕනේ දැන් සංඥාවක් හැටියට ප්‍රගුණ කරන්නේ ඒ අපට පුරුදු වෙලා තියෙන්නෙම මේ අර පටිසෝතගාමී වෙනවාට වඩා අනුසෝතගාමී හිතන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ භවයේ නිර්මාණය වෙන විදිහට තමයි හිතෙන්නේ. එතකොට ඒ නිසා මේ සංඥාවල් ඔළුවට පුරුදු කරන්න ඕන නැත්නම් වචන නැත්නම් නැත්නම් භාෂා මාධ්‍යයක් නැත්තම් සිතන සිතිවිලි ක්‍රමයක් අපි ඔළුවට පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරාම ඒ අනුව ඊට පස්සේ මනසේ අර සමාධිමත් මනසින් ඒක බලන්න පුරුදු වෙනවා සතියෙන් අවධානය. ඊට පස්සේ ඒක ප්‍රඥාවට අහු වෙනවා. ඒ ඒ ප්‍රඥාවට අහු වෙන කියන්නේ ආලෝකවත් තමන්ට තේරෙනවා මේක වෙන්නවයි කියලා. අර එතකොට අර මොලේ සංඥා නැගෙනකොටම මතක් වෙන විදිහට පුරුදු වීම තමයි මේකෙන් අවශ්‍ය වෙන්නේ. ඊළඟට ඒ අපි දවසට කතා කරන දේ ඉදාට කතා කළාට ඒක අනුයුක්තව තව බොහෝ දේ තියෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. අපි හිතපු දැන් අසුභ සංඥා ගැන කතා කරනකොට නැත්නම් ආහාරයේ ප්‍රතිකූල සංඥා ගැන කතා කරනකොට අපි අනිත් මෙත්තා කරුණා මුදිතා වගේ දේවල් අමතක කරන්නේත් නැහැ විපස්සනා අමතක කරන්නේත් නැහැ ඒක ඒක තියෙන අදාට ඉගෙන ගන්න කාරණේ ගැන අපි වැඩිපුර අවධානය යොමු කරනවා මොකද මේක කරගෙන යන්නට ඕන නිසා ඒ ඒ නිසායි අවධානය යොමු කරන්නේ ඒක කාරණේට එදා ඒක අපිට භාවිතා කරන්න අවශ්‍ය වෙන නිසා. භාවිතා කරන්න පුරුදු කරන්න ඕන. ඊළඟ මේ වචන වචන එච්චර වැදගත් වෙන්නේ නැහැ. වචනත් එක්ක යන්න අවශ්‍ය නැහැ. ඊළඟට කියන්නට දෙයක් තියෙනවා පසුගිය සතිවල සාකච්ඡාවෙන් කල්යාණ මිත්‍රහක් නිසා අපි භවයේ මේ වෙන විට සැලසුම් කරගෙන හමාර වෙන්න ඕන. Tamanta තියෙන්න ඕන අත්දැකීම මම පින් කරලා තියෙනවා ඇති වෙන්න කියන අදහස ඇති වෙන්න කියලා කියන්නේ තවත් කරන එක හොඳයි. නමුත් මම දැන් ඒ ඒකෙන් අනෙක් පැත්තට වගේ සැලසුමක් තියෙන්නට ඕන මම කරලා තියෙනවා කියලා සැලසුමක්. ආස් මේ සැනසෙලි සුසුමක් කියලාන්නට. ඒක ඊළඟට භවයේ සැලස්මක් තියෙන්න ඕන. සැලස්මක් කියන්නේ දැන් බය වෙන්න දෙයක් නෙමෙයි අපි හිතමු දැන් සංඥා වශයෙන් අපිට තියෙන මං ඊළඟ මේ අනවශ්‍ය කතාව ඊළඟ ආත්මේ අපි හිතමු මං කියනවා මම ක්‍රිස්තියානි පෞලික ප්‍රදේද මුස්ලිම් පෞලික ප්‍රදේද කම්පින ලෝකෙ විදිහට ප්‍රදේද සත්තු මුක්තනික ප්‍රදේද ඒ වගේ දේවල් එන්ටිද තියෙනවා ඒ වගේ සිතිවිලි තියෙන බව තේරෙනවා නමුත් භවයේ සැරසුම් නම් ඔය විපස්සනා ඥානය අත්හැරෙන්නේ ඊළඟ සතර පායෙන් විනිමුක්ත වෙන්න සම්පූර්ණ අධිෂ්ඨානයක් තියෙන්න ඕන. ඒක තමයි මේ භවයේ සැලසුම් කරනවා කියන්නේ. බිය කියන එක තියාගන්න හොඳ නැහැ. තථාගත ශාසනයක් අපිට ලැබිලා තියෙනවා. අපි උන්වහන්සේ ගමන් මාර්ගයට යන්න තියෙනවා. ඒ නිසා ඒක ඊළඟට කොහෙන් හරි එතෙන්ට ඇදුම් කනවා. මේ මේ පුරුද්ද කියන්නේ. මම පුංචි කතාවක් කියන්නේ මාතෘකාවට එන කලින් මේ දැන් අර ජෝතිපාල ඒ තරුණ තරුණයාට යාළුවෙක් හිටිය හොඳම කල්යාණ මිත්‍රේ ඝටිකාර. දැන් ඝටිකාර ඒ කාශ්‍යප සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ හොඳම ප්‍රස්ථාරයක් බොහොම දුප්පත් කෙනෙක්. නමුත් උන්වහන්සේ ගෙදෙට්ට ගිහිල්ලා ඒ කුසෙරි ගිහිල්ලා තපාත්‍රයට කෑම බෙදාගෙන යනවා. ඒ තරම් හිතවත්ව හිටියා. ඒතකොට හිතන්නේ බුද්ධ භාවයේ කියන වගේ ඒවම ගැන. එයා එයා දවස් ගානක් සතුට වෙනවා. ඒ කියන්නේ බුදුහාරු මා මෙච්චර විශ්වාස කළා නේද කියලා. එතකොට එයාගේ හොඳම best friend අඹයාලුවා තමයි ජෝතිපාල ඉබ්‍රාහ්මන තරුණයා. මම යාළුවාට බොහෝ විට කියනවා යම් බුදුහාමර හම්බෙන්න මෙහෙම ඉන්නවා කෙනෙක්. එතකොට යා අවඥා කරන එකයි කරන්නේ. අවඥා කළා. මට ඔය සම්ඥාන් දෙකකින් වැඩක් නැහැ. නමුත් අන්තිමේදී ඒ යාළුවෙක් හැටියට අපි දන්නවා ඒ කොණ්ඩෙන් අල්ලලා කියවන ආපු ගමන් කවුරුත් කොණ්ඩෙන් අල්ලන්නලු සම්ප්‍රදාන කූලව ඒ බ්‍රාහ්මණ තරුණයන් කොණ්ඩෙන් අල්ලලා යාළුවා කියන් මම හිටගෙන යනවා කියලා. එතකොට එයා කිහිටුණා මෙහෙම කරන්න තරම් ඒ තමන්ගේ ඒ අඹ යාළුවා මොකක්hari තියෙන ඕන විශේෂයක් කියලා කියනවා. එතකොට ඊට පස්සේ ආ පැවිදුණා. එතකොට කටේ කතාවේ හැටියට දන්නවා එයා එයා තමයි ඊළඟ සම්්‍යක් සම්බුද්ධ වෙන්න පෙරපුර මහ බෝසත් කියලා. දැන් බලන්න ඒ කතන්දරේ ගත්තාම කි හිතන්න තියෙන්නේ ඒක වෙනසක් ආවත් මේ අර ඒ ස්වභාවයක ඇඳුම් කන මොන හරි ක්‍රමයකට ඒ සංඥා විසින් අපි නිසා මගහැරෙනවා. නමුත් ඒකයි අදිෂ්ඨාන කරන්න ඕනේ කියන්නේ. පුණ්‍ය චේතනාවක් අවසානයේ දැන් ප්‍රාර්ථනා කරන එක නිර්ාමිෂ ප්‍රාර්ථනාවක් කරන්න ඕන කල්යාණ මිත්‍රයන්ගෙන් ඉවත් නොවේවා කියලා. දැන් එතකොට දැන් අපි බැලුවාම තැන් තැන් වල හිටපු උත්මයෝ කොහොම හරි දැන් අර චර්තකතා කියනකොට භික්ෂු භික්ෂුණීන් කියන මේ කාලේ ඉන්න ඇතුණත් ඒ ගමන් මාර්ගය හිතා ගන්න බැරි විදිහට ඒක ඇදුම් කාලෙට එතෙන්ට ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සොම්නස ඒ තෘප්තිමත් බව තෘප්තිමත් බව කියන්නේ හා මට හරි කියලා මම මේ අතිමානයකට හෝ අධිමානයකට එනවා නෙවෙයි ඒ ඒ දෙකට නැවි කුසල පූර්වක අදිස්ත්‍රාණයක් තියෙන්න ඕනේ ඒක අපි මතක තියෙන්න ඕනේ එතකොට අපිට ලොකු සැනසෙල්ලක් තියෙනවා නිසා භවයේ සැලසුම් සහගත කරන්ට අදිස්ත්‍රාණ කරගන්න එතකොට මම ආදරෙන් කියුවේ ඒ පසුගිය සතියේ සිට සාකච්ඡා නිසා ඔළුවට යන හින්දා මම හිතුවා සාකච්ඡා කරන්නයි කියලා. ඊළඟට මේ කතා කරන කිසිම දෙයක් අවසාන පරමාර්ථයන් උදෙසා යන මාර්ගයක් නිසා ඒවා මේ තේරියක් තිබේ කාර්යවත්. ඒ කාර්යවත් තේරියක් නෙවෙයි මේ. ඒකත් අපි මතක තියාගමු. කතමාචානන් කතමාචානන්ද සබ්බ ලෝකේ අනිබිරත සංඥා කියලා අර අනිබිරත සංඥාව විස්තර කරනකොට බුදුහාමුදුර අපිට අපි දන්න මේකේ තමයි ගිරිමානන්ද සූත්‍රය දේශනා කරන්නේ. එතකොට යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිෂ්ඨාන අභිනිවේසානුසයා තේ පජහන්තෝ විගමති නේ උපාදීයන්ත ඒක තමයි සාමාන්‍ය අනිරත සංඥාව විස්තර කරන විදිය එතකොට. එතකොට දැන් අනිරත සංඥාව භාවිතා කරොත් වැඩිපුර පාවිච්චි කරොත් නිතර නිතර මේකට ආවොත් එහෙම මහත්ඵලයි මහානිසංසයි මේ සූත්‍රයේ කියන හැටියට. දැන් අනිරත සංඥාව කියන්නේ මොකක්ද විස්තර කරන් තමයි අපි දැන් ගිර්මානන්ද සූත්‍රයෙන් ගත්තේ. යේ ලෝකේ උපාදානා චේතසු මේ ලෝකේ මොනවා හරි තියෙනවා නම් උපය උපේ කියන්නේ ලං වෙනවා අපි ලං කරගැනීම තියෙනවා ඉතින් අපි පැහැදිලිවම දන්නවා දැන් ඒකට එක්ස්කියුසස් හදාගන්න එපා අපි ගිහි අපි පැවිදි අපේ අම්මා තාත්තා ඒක දැනට මේ පැය දෙකට අමතක කරනවා ඒ වගේ කී සම්පූර්ණ කෙරෙන්න ඕන ඒකම මේක මේ පීරියක් හැටියට ගන්නව නෙවෙයි කෙරෙන්න ඕන මේක කෙරෙනවා කියන එක. ඒ උත්පය යේ ලෝකේ මේ ලෝකේ අපි ලං කර ගැනීම තියෙන එක්ක අපි ලං කර ගන්නව නැත්නම් අපි යම්කට ලං වෙනවා. ඕනම දෙයකට. ඒක වස්තුවක් වෙන්න පුළුවන්, සංකල්පයක් වෙන්න පුළුවන්, පිරිසක් වෙන්න පුළුවන් මොනවා. මේ ලෝකේ උපය උපාදාන උපාදාන කියලා කියන්නේ අපි දැනට කියමු ඉන්ධන වගේ දෙයක්. එහෙම නැත්නම් අර ඉලෙක්ට්‍රික් අර ස්කෙලේටර් දෙන්නේ අපිට උඩට යන්න යහට පාට ඒක වගේ ලේසි යන්න ඒක නැග්ගම එතෙන්ට යනවා ලම් වෙලා වගේ. ඒක නැගලා යන්න පුළුවන්. උපාදාන කිවි එක ඒ ඒ අපි කියන දැඩිව අල්ලා ගන්නවා කියලා සිංහලෙන් ඒකට තේරුම් ගන්නනේ ඊට වඩා වැඩිපුර ගන්න පුළුවන් වෙන්නේ ඒකේ මත නැගල යන්න තමයි තියෙන්නේ. අර ගිරිසුලට උපාදානී වායය කියලා බුදුහාමුදුරුවෝ පොට්ටපස්සෝත්‍ර දෙයි විදිහට. මගේ පැවැත්ම යන්ත මම එක්තරා දෙයක් හදාගෙන ඉන්නවා ඒ කියන්නේ ඒක තමයි මං යන්නේ තෙන්ට. ඒ ඒ ඒ භවයක් හදාගෙන උපාදාන කියනකොට භව තියෙනවා එතනම. උපාදාන කියන එකත් එක්කම භව එනවා. මෙතන. මේ මරුණට පස්සේ ගන්න කතාව නෙවෙයි කියන්නේ. දැන් මෙතෙන්දී ඒක වෙනවා එතකොට. එතකොට දැන් අපි හිතමු දැන් මේ ධර්ම සාකච්ඡාවට එන්න කම්පියුටර් ඕන් කරේ එහෙම නැත්නම් ඒ තියෙන devices මොනවා හරි ඔක්කොම ජාතිල් ෆ්ලෑට් කරගත් ස්කර්ට් එක හදාගත්තේ ඒ මේකට එන්න උවම තියෙන උවමනාව ඒ වමනාව විසින් මේක හදලා දුන්නා. ඒ වගේම තමයි භව පැවැත්මට දෙන වමනාව විසින් ඒ මාර්ගය අපිට සකස් කරලා දෙනවා. දැන් අපි ඉන්ද්‍රිය හැමතෙක් කරන්නත් හොඳයි. ඒ ආයතන, බාහිර ආයතන, අධ්‍යාත්මික ආයතනත් එක තමයි මේ කියන්නේ. එතකොට මේ ලෝකේ උපා උපයූපාදාන මොනහරි ලංකර ගැනීම සහ අල්වා ගැනීම නැත්නම් ඉන්ද්‍ර වශයෙන් එක එක දේවල් තබා ගැනීම තියෙනවා නම් ඒවා චේතසෝ අදිඨාන අභිනිවේස අනුසය හිතට ඇති තියෙන ප්‍රාර්ථනාවන් මොනවා හරි මේ විදිහට වෙන්න ඕන මේ විදිහට හිතෙන්න ඕනේ කියලා ඒක ඒක කාම කාම සංයුක්තවත් වෙන්න පුළුවන්, එක්කම සංයුක්තවත් වෙන්න පුළුවන්. ඒකෝ දැනට අපි දුක් කියන පැත්ත දේවල් අයින් කරන්න තමයි හදාන්නේ. ඒ වෙනුවට මේ හොඳ සංඥා ඇති කරගන්න හදාන්නේ මේක මේ සංඥාවක් කියලා මතකෙ තියෙනවා. ඒ සංඥාව ඔලුවට තියාගන්න. අදිඨාන අදිඨාන කියන වචනේ ප්‍රාර්ථනා කියන වචනේ හොඳයි. අර ධාති බන්ධ සූත්‍රයේ මේ චතුරාදිත්‍යානු කියලා එයා ඒකෙන් තමයි යන්නේ ඉස්සරහට එළියට. අභිනිවේෂ අභිනිවේෂ කියලා කියන්නේ යම්කට මං සෙටල් ඩවුන් වෙනවා. ඒකෙ ගිහිල්ලා වාඩි වෙනවා පුටුවක වාඩි වෙනවා වගේ. ඒ යමක් තේරුම් අරගෙන ඉන්ද්‍රිය ඉන්ද්‍රිය තුසන්තුෂ්ටයක් වෙන්න පුළුවන්. ඒ ඒක මානසික සම්තුෂ්ටියක් වෙන්න පුළුවන් ඉන්ද්‍ර හයෙම මොකේ හරි ඒකට ගිහිල්ලා මම ඒකට අර අප ජීවිතේ ඇඩික්ෂන් එකක් ඇති කරගන්නවා කියලා ඒ විදිහට ඒක තමයි ඊට පස්සේ මට මට රිලැක්ස් වෙන්න තියෙන තැනක් හැදිර මම හදාගන්නවා මේ සෝෆාවක් වගේ ඒ සංකල්පය තුල ඒ රූපය තුල ඒ ස්පර්ශය තුල මා නවතිනවා කියලා ඒ ස්පර්ශ කාමයට කෙහෙන්නේ. එතකොට මේ ලෝකේ උපාවිපාදාන චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසයා අනුසය කියන එක දැන් දන්නා. දැන් අපි අර ආහාර පටික්කුල එහෙම නැත්නම් අසුබ සංඥා වගේ ගැන කියනකොට අපි දන්නවා අප එක එක දේවල් වලට ඇලුම් කළා. එහෙන් පෙනෙන්නේ ಜಾති වලට කනින් කනට ඇහෙන ಜಾති වලට නාසයට දැනෙන ඒවට ඒ ප්‍රේමනාප දේවල් වලට අපේ ලුම් කරලා තියෙන දිවට දැනෙන ಜಾති වලට කායට දැනෙන ස්පර්ශ වලට මනසට මනසින් හිතන මනෝමය ලෝකවල වලට අපි එහෙම ඇලුම් කරලා තියෙනවා දැන් මේ මේ අවුරුදු අපි හිතමු මෙතෙන් කවුරුත් අඩු ගණනේ 40ක් විතර තියා මම හිතන්නේ නැත්නම් සාමාන්‍යයෙන් මම අනුමාන කරනවා පමණයි. ඒකට 60ක් 70ක් 40ක් 50ක් 10ක් 15ක් 10 15 නේද? අපි කලක් තිස්සේ පුරුදු වෙච්ච දේවල් තියෙනවා. අපි ඔක් කළා. තෘප්ති වේ චිත්‍රපට බැලුවා කියලා හිතන්න සංගීතය ඇහුවා කියලා හිතන්න ස්පර්ශකාමයේ ලැබුවා කැම කෑව කැමති කැමති જાති එක එක උත්සවවලදී නැත්තම් ගෙදරදී හැමදාම එකක් කරලා තියෙනවා ඒව අමතක වුණා. දැන් ඒවා මට කියන්නේ මං කොයි වෙලාවද මේ කෑම කෑවේ. මං මේ සැරද්දක මේ අයිස්ක්‍රීම් එක මේ ස්පර්ශයේ වින්දේ මේ සින්දු ඇහුවේ මේ රස ලැබුවේ මේ මේ සුවඳ ආග්‍රහණය කරේ කොයි වෙලාවද කියලා දන්නේ නැහැ දැන්. මේ අවුරුදු 50ක් 70ක් තිස්සේ 50ක් තිස්සේ ඔක් කරලා තියෙනවා. අපි 1962 මම එහෙම දෙයක් කළා කියලා මාතුමාස් පෙබරවාරි මාසේ 72 අද පෙබරවාරි මාසේ 13 14 වෙනකොට එහෙම කළා කියලා හිතන්නකෝ එතකොට ඒක මතක නැති වුණාට අර ඒ බින්දනයත් එක්ක ඒ ඇහැට ආපු වින්දනය ඇහත් එක්ක ගිය වින්දනය කනත් එක්ක ගිය වින්දනය රූප සමග ශබ්ද සමග ගන්ධ සමග රස සමග ස්පර්ශ සමග මනෝමය චින්ත චේතනා සමග ආපු ඒ වින්දනය එකතු කරගන්න ආපු සංඥාවක් තියෙනවා. ඒ සංඥාවට මගේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කරමින් හිටියානම් ඒක බ්ලැක් හෝල් එකක් වගේ නැත්නම් වයිට් හෝල් එකක් වගේ නැත්නම් මැග්නට් පවර් එකක් වගේ මේකේ tempත්ව තියෙන බලයක් ඇතිවෙනවා. ඒක තමයි අනුශය කියලා කියන්නේ. ඒක භවරාගාංශ, කාමාංශ, පටිඝාංශ මොන හරි අර ඒ ශක්තිය වර්ධනය වෙලා තියෙනවා. ඒ ශක්තිය මත තමයි දැන් ක්‍රියාකාරකම් කරන්නේ. ඒක අඩු වුණා නම් ඒ අඩු ක්‍රිය කාම අඩු ක්‍රියාත්මක වෙන්නේ. ද්වේෂය අඩු වෙලා තිබුණා නම් ඒ වගේ තැන්වලදී දැන් අඩු ද්වේෂයෙන් තමයි ඒ ඒ ෆීල්ඩ් එක දැන් extra මේ ද්වේෂය පෝෂණය කරන්නට හයියක් නැහැ. මොකද අනුශය දැන් ඒවා ඉවර වෙගෙන යනවා. නමුත් අර කාලාන්තයක් තිස්සේ අපි දැන් භව කෝටි කල්ප කෝටි ගණන් තිස්සේ තිබුණා කියලා හිතමු. එතකොට ඒක නතර කරලා අපි හිතමු මේ මේ ජීවිතයේ මේ දශක කීපයක් මේක කළා නම් ඒ ශක්තිය ඒ මැග්නට් ෆීල්ඩ් එක දැන් තියෙන සද්දටම කාමරාගානුසය පටිඝානුසය අවිජ්ජානුසය භවරාගානුසය වගේ එක එක වර්ග වලින් මේක තියෙනවා ඒක තමයි මගේ දැන් බ්‍රීඩින් ග්‍රවුන්ඩ් එක වෙලා ඒක තමයි මගේ ඔයිල් ෂීල්ඩ් එක දැන් තියෙන්නේ. ඒකෙන් තමයි මම මේ ඔක්කොම දැන් පම්ප් කරලා ගන්න එක. ඒක එනකොටම එනවා. ඒ නිසා තමයි මේ සංඥා පුරුදු කරන්ත කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්්‍යක් සම්බුදුරජාන් වහන්සේ අපේ තථාගතයන් වහන්සේ. නාසයට নমස්කාර කරන්තු මේක කියලා දුන්නාට අපිම අපේ අපහාර අවශ්‍යලා බලන්න මේ හදන්නේ එතකොට ඒ චේතසෝ උපය දැන් අපි අප කරනනේ උපය ඉක්ලං වෙනවා නැත්නම් ලං කරගන්නවා ඒක මං ලං වෙනවා නැත්නම් ඒක මට ලං කරගන්නවා ඒ දෙක එකක් කරගන්නවා උපාදාන ඒ ඒ ඉන්ද්‍රිය ගෝචර හැම දෙයක්ම මට ඉන්ද්‍රියක් බවට පත් කරගන්නවා මේක මේ භවයේ යන්න මං කියලා මං කෙනෙක් හදාගෙන ඉන්නවා නම් එයා ගිනියන්නේ ඊට පස්සේ චේතසෝ හිතේ තියෙන එක්තරා අදිඨාන අබිනිවේෂ අනුසය. එක එක වර්ගයේ ඩිටර්මිනේෂන් තියෙනවා. භාවිතා කරන්න. ඒවා ලෞකික ලෝකයේ හෝ අලෞකික ලෝකයේ ඕන එකක්. ඒකෙන් තමයි මේ ගමන යන්නේ. ඒ නිසා අභිනිවේෂ අනුසය. ඒකට බැහැගෙන ඉන්නවා. ඒකේ පදිංචි වෙනවා. ඒ නිකම්ම සිත වෙන්න පුළුවන්, ගේ සිත වෙන්න පුළුවන්. ඒක ඒකේ අංශය හැටියට පස්සේ තියෙනවා. එතකොට මේකෙදි කියන්නේ බුදුරජාන් වහන්සේ ඒවා තේ පජහන්තු සමහර පොත්වල විහෙරති කියලා කියන්න පුළුවන් විරමති තියෙනවා ඒවා අයින් කරනවා අර අදිෂ්ඨාන අභිනේස කියලා මම කියලා කියන අර මම අතුරුදහන් වෙනකොට මම කියන එකන දිවිසෙන්ත අර ග්ලෝවම් කෙනෙක් වගේ මන්ද මං ඒ වගේ කලාමන්ත්‍රයක් වගේ මගෙන් දිවිසෙන අමුතු જાති ප්‍රොස්පරස් ආධ්‍යාත්මික ප්‍රොස්පරස් එකක් ඒ කියලා මම හිතන්නේ අනිත් පැයට පේන්න මගේ මං දිවිසෙන්නේ නැහැ ඒවා අයින් කරමින් විරමති විරමති කියන්නේ ඒවට ඇල්ම අඩු කරගන්න. ඒ වචන හලහලා ඒ ඒ කියන්නේ මම ඒකත් එක්ක කනෙක්ට් වෙන්නේ නැහැ. ඩිස්කනෙක්ට් වෙනවා. දැන් උපාදීයන්ත ඒවා ලං කරගන්න. ඒ කියන්නේ මම කියන එක නා හදාගෙන යාට ඉන්තෝන જાතිය වඩා සම්තෘප්ත පුද්ගලිකයට, තෘප්තිමත් පුද්ගලිකයට අනිත් එක්කනට වඩා වැඩිකත් කෙනෙක් හැටියට මේ ලෝකේ කොහේතොට අනිත් කෙනාට වඩා වැඩගන්නේ බිලියන ගාන ඉන්නවන හත අටක්. ඒ නිසා මාත් ඒ වගේ එක්කෙනෙක් ඒතොර. මේ මේ පෘථිවිය තුල ඔය කියන්නේ. මිනිස්සු කියන කොටසක්. ඊට එහා තවත් පුළුවන් ඒතොර. එතකොට මේ විඥානය කියන තත් විඥානික තත්ත්වය පාවිච්චි කරන ඉන්ද්‍රිය හය නිසා අසත්‍ය මනසිකාර නිසා යෝනිසෝ මනසිකාර නැති නිසා සිද්ධ වෙලා තියෙන්නේ මේවා එකතු කරමින් යනවා. දැන් බුදුහාම කියන්නේ මේකට දැන් සංඥා මේ වශයෙන් අනබිත අනබිරත සංඥාවක් ඇති කරගන්න ඕන. සබ්බ ලෝකේ අනබිරත සංඥාවක්. මුළු ලෝකයේම. ඒතර මුළු ලෝක අපි දැන් ඒතර ඉන්ද්‍ර ලෝකයක් අපිට ගැනෙන්න ඕන. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධක් තියෙනවා. නමුත් ඒක ඔක්කොම ඉන්ද්‍ර සපයන්නේ අර මේ ආයතන හැට එක්ක ඇති කරගන්න සම්බන්ධතාව මත. එතකොට මේ මේ අනබිරත් සංඥාව යලි යලි හිතට මතක් කර දුන්නොත් ඒක තමයි භාවිතා කරනවා කියන්නේ. භාවිතා කරනවා කියන්නේ ඒකයි. දැන් මේක මට කරන්න පුළුවන්ද මම බිරිඳක් මම ස්වාම පුරුෂයෙක් මම කාර්යබහුල කෙනෙක් මට තාම විතරෝ ඉන්න මේකට මම කරන්න ඕනේ ඒ ඒ ඒ සැලසුම් ඒවා එහෙමම තියෙනවා ඒවා අඩු කරගන්නවා කියන කතා නෙවෙයි නමුත් මට කරන්න පුළුවන් හරියක් තියෙනවා ඒ කරන්න පුළුවන් හරියට මම විවෘත වෙනවා. මගේ සතිය විවෘත කරගන්නවා. ඒ ඉන්න තත්ත්වයේ මේ ජීදර මේ නිලය සහිත මේ බැංකු ගිණුම සහිත මේ උපදවිය සහිත මේ தත්ත්වය සහිතව ඉඳෙද්දී මට කරන්න පුළුවන් හරිය උපරිමයෙන් කරනවා මම බුදුහන්ට ආදරේ නිසා මේ අවස්ථාව මට ලැබිච්ච නිසා මේ මනුෂ්‍යාත්ම භාවයෙන් ඵලයක් ගන්න ඕන නිසා. මේ මිනිස් මොලේම වැඩක් ගන්න ඕන නිසා කියලා ඒ අදිස්ථානය අපිට මේක වැඩි කරගන්න. ඒකයි බුදුහාමරෙදි කිව්වේ ඒක. අපි දැන් මේ ආපු ක්‍රමේ දන්නවා. කොහොමද කොහොමද මේක අපි දිගට දිගට ආවේ කියන එක. එතකොට බහුලී කතා බහුල් වුණොත් එහෙම මහඵලයි මහානිසංසයි. කොහොම වැඩිවොත් ඊට පස්සේ කතම් භාවිතා විචරේ සබ්බ ලෝකේ අනුදව සංඥා බහුලී කතා හොති මහා පලාව හොති මහාන් සංසා ඉදිබික්කවේ සබ්බ ලෝකේ අනදිරත සංඥා සහගතං සති සම්බුද්ධංගම් භාවේති දැන් මේක මතක් වෙනවා අපි මේ කටි ඒ කියනකොට මේ බුද්ධංග හතරේ කියන හැටි එතකොට අසුභ සංඥාවත් බුද්ධංග හතත් එක්ක මිශ්‍ර කරගෙන යනවා සබ්බ ලෝකේ අනුබිරත සංඥාවත් දැන් මේ වචන කියනකොට එන්නේ අපේ අපට එන්නේ භවයට ඇලුම් කරන නිසා මේක නෙගටිව් දෙයක් කියනවා කියලාමයි. ඒ නිසා තමයි මේ නොවන මේ සම්පූර්ණ පොසිටිව් සම්පූර්ණ ධනාත්මක චින්තනයක් මෙතන තියෙන්නේ. මොකද මෙතෙන්දී ඒ සබ්බ ලෝකේ අනුබිරත සංඥාව සහගතං සති සම්බුද්ධංගම් භාවීති මගේ සතියට අහු වෙනවා මේ සතියෙන් මා දකිනවා මං කොහොමද මේ හබ්බ ලෝකයේ අඳුර හත සංඥාවර උපයෝපාදාන චේත සාධිකාන අභිනිවෙස අනුශේ කියන ටික ලෝකයක් එක්ක මිස කරගන්නත් අන්තක් කරකට අන්තක් කරකට නැත්නම් මේකේ අර බෙල්කෝ එකක් ගලවනවා වගේ එලිච් එලිච් බෙල්කෝ ගලවනවා වගේ නැත්නම් ෂිප් එකක් ගලවනවා වගේ නැත්නම් අයිලට් ගලවනවා වගේ නැත්නම් ඒ ශේෂ්ඨ පිටින් ගලවනවා වගේ බොතන් ගලවනවා එකින් එක එකින් එක ගලවනවා. හරියට. මේක නිදහස් කරගන්න. පෙට්ටියක් ගලවනවා මොන හරි පාර්ලයක් ආවා මේ ඒක ගලවනවා වගේ ඩිංගෙ ඩිංග ගලවනවා. එතකොට මේ සබ්බ ලෝකේ අනගත සංඥා සහගතම් ධම්මවිතේ සම්බුද්ධංගම් භාවයි. දැන් අර සංඥාම සබ්බ ලෝකේ අනබිරත සංඥා අර අසුභ සංඥා තිබුණා වගේ මේක ඔළුවට දාන්න ඕන මතකයක්. පර්සෙප්ෂන් එක සංඥාවක් පහඩමක් නෙවෙයි. මේ පාඩම ඔළුවට කියලා දෙදී හැබැයි ඒක ධම්ම දිට්ඨියත් එක්ක සම්බන්ධ කරගන්න ඕන. නැත්නම් ඩිප්‍රෙෂන් ගන්න හුඟක් අය. නැත්නම් උද්දච්චයට යනවා. නැත්නම් පෙරිපුර කුකුච්චයට යනවා. ඒ ඔක්කොගෙම මයින් වෙවි. ධම්ම විචේත ඊට පස්සේ විරිය සම්බොජ්ජංග වලට ඊට පස්සේ යලි ත්‍රිපත් කරන්ට මොකද අපිට මගහැරෙන දේ තමයි වීති සහ පස්සති සම්බොජ්ජංග සහගතං මේ ඒ ඒ සබ්බ ලෝක අනුබුද්ධ සංඥාව ඒවත් එක්ක මිශ්‍ර කරගෙන වදිනවා. හැබැයි නිබ්බාණයට අනුගම අනුකූල. ඒකට දුන්නු ඒ වචන ටික අපිට මතක් වෙන්න ඕන. විවේක නිසිත, විරාග, නිරෝධ, වසග්ග පරිණාමීව. ඒවා හොඳ වචන. මම ඉගෙන ගත්තා. විවේකේ නිසිතව. ඒකට අහවලා කරනවා කියන එකෙන් පොඩි වැඩක් අපිට පුළුවන්. අපි කරනවා. අහවලා සතියදී මේ හලපාටින් සුලාතාවේ මහනුවරින් නැත්නම් කොළඹින් නැත්නම් කුණෑලින් නැත්නම් අම්පාරින් නැත්නම් ඇමරිකාවේ නම් කැනඩාවේ නම් ඒක පළාත මේ ප්‍රොවින්ස් එකේ අහවල අහවල ඒක මෙන්නේ නැහැ. අන්තර්ගත කිසි තැන සැසඳුරුත් අඩු වෙනවා. පරිස්සම් වෙන විතර කල්ලාන් මිතුත් එකින්. නම මේ හැමතිස්සෙම භාවිතාව. අභාවිතාව වෙන භාවිතාව. ඒක පස්සත් වෙන්නේ උපේක්ඛා සම්බුද්ධංගයක් තියෙනවා. එතකොට ඔය හතත් එක්ක මිශ්‍ර වෙලා තමයි මේක වැඩින්නේ. බුද්ධංග හතත් එක්ක මිශ්‍ර වෙලා. උපේක්ඛා සම්බුද්ධංගයත් එක්කත් මිශ්‍ර බව මතේ තියෙන්න ඕනේ. ඒක තමයි මේක අර මේ සංඛාරුපේක්ඛා ඥානයේ තේනවා අන්තිමේදී එතකොට ඒවම් භාවි මේ විදිහට පුරුදු කරපු සබ්බ ලෝකයේ අනුබිරස සංඥාව. දැන් මේ පාලි වචනේ තේරුම් ඒක ඒක ටෙක්නිකල් ටර්ම් එකක්ද? ඒක ඉඳලා ඒක දැන් අපිට මේ ඔළුවේ තියෙන්න ඕන මේකයි මේ කතා කරන්නේ කියලා. මේක වැදුවොත් මේ විදිහට මහතු අත්තා සංවත්තති මහතු යෝගක්ඛේමාය සංවත්තති ලොකු නිර්භය භාවයකට එනවා. සැන්චර් එකකට ආවා. මහතෝ සංවේගාය. Taman උද්වේගයක් ඇති කර ගන්නවා, ගැම්මක් ඇති කර ගන්නවා මේක ලබා ගන්න ඕන මේ නිබ්බානාය කියන්නේ. අර කනර අපකාලින්ක භවයේ සැලසුම් සාගත කරගෙන අමාරෙන්ට ඕන. 2013 කියලා අපි ඔළුවට ගත්තොත් එන්න දැන් 2016 නේ අපි 2010 ඉඳන් මේ කියව මෙසලසුම් සාගත වෙලා තියෙනවා මේ මේ වාස්තවවලදී. දැන් 16ටත් ඇවිල්ලා දැන් තියෙනවා. ඒ සම්මුතියට අනුව. මහතෝ සංවේගාය සංවත්තති මහතෝ පාසු විහාරාය සංවත්තති ඊට පස්සේ ලොකු පහසුවක් වෙනවා හරියට ඇවිදලා ඇවිදලා ගෙදරට ආවා. දවස පුරාම කාර්යාල ගාන ගිහලා මොනවා හරි හදා ගන්නට ડોකියුමන්ට්ස් හදා ගන්න සමහරට තියන්නේ දැන් දැන් වලට හඳ වෙනවා ඒ ඔක්කොම තින් බැංකුවේ ලයින් එකේ ඉන්න වෙනවා සමහර වගේ ડોකියුමන්ට්ස් වල මොනවා හරි ෆැක්ස් හරි දෙවලා තියෙනවා ඒව හදා ගන්න ඊට පස්සේ දොස්තර මහත්තයා ළඟට යන්න ඔක්කොම කරලා ගෙදර ආවයි කියලා සඳහන් වෙලා හිටියේ ආවට පස්සේ සපත්තු මේස් කලවලා ගෙද චන්දන හොඳ සහැල්ලු අඳුමක් ඇඳගෙන මල්ලෙන් පැත්තකින් තියලා හොඳට වුණොත් ටිකක් නාල වතුර ටිකක් බීලා බුදුහාඳුර දිහා බල ගුරුතුමා දිහා බල සෙනසුමක් සුමක් වෙනවා වගේ දරුවෝ ඉන්නයි නම් දරුවෝ දිහා බලලා දැන් කොහොමද කන්න ඕන නේද කායක ඒවද කියලා කොහොම දරුවෝ නිකනෝනේ ඔක්කොම කළා නිදහස් වෙනවා වගේ ලොකු පහසු විහාරයස එයක් කරලා පිහිට වෙන මේ සංඥා භාවිතා කළා එතකොට ඊළඟ තරම් ඒ වගේ මේ මේ විදිහට භාවිතා කරොත් එහෙම දින්නම් පලානම් අඤ්ඤතම් පරම් පාටිකංකම් මේ ප්‍රතිඵල අවසාන ප්‍රතිඵල දෙකක් උදා වෙනවා. ditthi vedamme anya ඒ කියන්නේ පරම සත්‍යයට අවබෝධය වෙනවා. එහෙම නැත්නම් උපසතිවා උපාදිශේෂය අනාගාමිත. ඒක භවතණ්හා වගේ දෙයක් හදාගන්න බැරි වුණොත් අනාගාමිතාව තව සඳහා ඒක යොමු වෙනවා. අපිට මෙහා තියෙන අන්ෆෝල්ඩින්ග්ස් ගත්තොත් එහෙම පිටින જાති ගත්තොත් සත්‍ය අවබෝධ සඳහා වෙන විකසිත වීම හතරක් තියෙනවා අපිට. ඒක එක එකට හරිපත් වෙන්න පුළුවන්. ඒකයි සැලසුම් සාගත වෙන්න ඕනේ. මේක අපට කරන්න පිළිවන් දෙයක්. ජී බව, පැවිදි බව ඒවට බාධා නෙවෙයි. මාතු භාවේ, පීතු භාවයකට බාධා නෙවෙයි. බැංකු ගිණුම, කාර්යක ගෙය, බිල් ගෙවීම මේකට බාධාවක් නෙවෙයි. අර අනවශ්‍ය පැටලී ටික ටික ටික අයින් කරගන්න එක තමයි හපංකම වෙලා තියෙන්න ඕන. සම්මා සම්බුදු සරණයි